ලෞතර බුදුරජාණන් වහන්සේ මේ පෘථිවිය පහළ වෙලා බෝසත්යන් වහන්සේ උතුම් වූ සම්බෝධියටපත් වෙලා මේ උතුම් ධර්මය අපට දායාද කළා. තථාගතයන් වහන්සේ සසරටත් මන කිව්වා. හැබැයි තථාගතයන් වහන්සේගේ අරමුණ උනේ සසර පැවැත්මට සත්‍ය අරගෙන යන්න නෙමෙයි. මේ දුක්සහිත සංසාරයෙන් සත්‍ය අයිතර කරවන්න මුදවන්න. ඒ අනුව ප්‍රකාශයක් කරනවා මහණෙනි. මේ කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන මේ ත්‍රිවිධ ලෝකේ කොතනකවත් ඇසිපිල්ලම් ගහන තරම් කාලයක්වත් මම වර්ණනා කරන්නේ. හොඳයි කියන්නේ. ඒ සෑම තැනකම තියෙන්නේ දුක්සහිත පැවැත්මක්. දුක්සහිත පැවැත්මක් ඇති වෙන්නේ කොනාම ධර්මයන් හතර හැට ගන්න ඕනේ. වේදනා සංඥා සංකාර විඥාන කියන නාම ධර්මයන් හතර හට ගන්න තල හතරක් තියෙනවා. ආකාසඤ්ඤායතන විඥානඤ්ඤායතන අකිඤ්ඤඤ්ඤායතන නේවසඤ්ඤා ඥාසඤ්ඤායතන. ඒ හතරෙත් තියෙන්නේ తాවකාලික ස්වභාවයක්. ඒක කාලයක් අවසන් වෙනවා. ආයශයක් තියෙන ආයශය අවසන් වෙනවා. ඒකවෝකාර භව කියලා භවයක් තියෙනවා. අසඤ්ඤතලයේ කියනවා. කල්ප 500ක් ආයස තියෙනවා. ඒකත් අනිත්‍යයි. ඒකේ ආයසත් කවදා හරි ගෙවිලා අවසන් වෙනවා. අනිත් සෑම තැනකම තියෙන පංචවෝකාර භව පහක් තියෙනවා. පංච කිව්වේ පහට. පස් ආකාරේ ඕකාර භව. රූපාවචර බ්‍රහ්ම ලෝක 15ක්, දිව්‍ය ලෝක 6ක්, මනුස්ස ලෝකයක්, මහා නිරාටක් ඊට සම්බන්ධ සාකා 128ක් പ്രේත ලෝකයක් මේ සෑම තැනකම පහම තියෙනවා රූප වේදනා සංඥා සංකාර විඥාන. ඒ සෑම තැනකම තියෙන මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහත් වේදනා සංඥා සංකාර විඥාන කියන නාම ධර්ම හතරක් එකම ධර්මයක් වශයෙන් පවතින රූපේ විතරක් පවතින අසඤ්ඤතලය අනිත්‍යයි. අස්තිරයි. తాවකාලිකයි. ඒ නිසා තථාගතයන් වහන්සේ දේශනා කරන මම මොහොතක්වත් වර්ණනා කරන්නේ මේ තැනකට යන්න කියලා මම කිසි කෙනෙකුට වර්ණනා කරන්නේ හොඳයි කියන්නෙත් නැහැ. එහෙනම් මොකද්ද තථාගතයන් වහන්සේ දේශනා නොපැවැත්ම හොඳයි කියන එක. පැවැත්ම දුකයි කියන එක. ඒ නිසා වැඩිපුර දේශනා කරේ සසරෙන් නිවනට බුදුරජාන් වහන්සේ. ඒ බුද්ධ පුත්‍රයන් වහන්සේලා වශයෙන් අපි දේශනා කරන්නේ සසරින් නිවනට. ඒකම තමයි පරමාර්ථය. සසරින් නිවනට. එහෙනම් නිවන කියන්නේ මොකක්ද? නොපැවැත්ම නිවන. පැවැත්ම සසර. යම් තනක් මනසින් අල්ලගත්තොත් අල්ලගන්න තියෙන සසර. මනසින් සියලුම අල්ලා ගැනීම අතහැරියොත් නිදහස් වුණොත් මේ නිවනයි. අල්ලගත්ත තැන අඬන්න වෙනවා. දුක් වෙන්න වෙනවා. ශෝක වෙන්න වෙනවා. කනගාටු වෙන්න වෙනවා. වැළපෙන්න වෙනවා. ඒ නිසා ගැඹුරු ධර්මයක් සරලව විස්තර කරනවා. මොකද මේ නිවන කියන එක පෙන්වන්න පුළුවන් ධර්මතාවයක් නෙමෙයි. මනසින් අරමුණු කරගත යුතු ධර්මයක්. දැස්සට පෙන්වන්න පුළුවන් ධර්මතාවයක් නෙමෙයි. හැබැයි නිවීමක් තියෙනවා. ඒ නිසා තථාගතයන් වහන්සේ දේශනා කරනවා නිවනක් තියෙනවා. හැබැයි ඒක తాවකාලික නෙමෙයි. ඒක සදාකාලික. සදාකාලික නෙවෙයි. කොහොමද? රූපය හටගන්න හේතු තියෙනවා. හේතු අයින් කළොත් රූපයේ පැවැත්මක් නැහැ. රූපය කිව්වේ සතර මහා ධාතුවේ සුද්දාෂ්ටක කලාපේට. හටගැන්මක් තියෙනවා. පැවැත්මක් තියෙනවා. ඒ හටගැන්ම පැවැත්ම ගෙනියන්නේ හේතුන්ගෙන්. ඒ හේතු අයින් කරොත් ඒ රූපස්කන්ධේ පැවැත්මක් නැහැ. වේදනාස්කන්ධේ පැවැත්මක් තියෙනවා. හැබැයි වේදස් වේදනාස්කන්ධයටත් හේතුවක් තියෙනවා. ඒ හේතු අයින් කරොත් වේදනාස්කන්ධේ පැවැත්මකුත් නැහැ. සංඥාස්කන්ධය කියලා එකක් තියෙනවා. ඒකෙත් පැවැත්මක් තියෙනවා. ඒකත් හටගන්නේ හේතුන්ගේ. ඒ හේතු අයින් කරොත් සංඥා ස්කන්ධයේ පැවැත්මකුත් නැහැ. සංස්කාර ස්කන්ධය කියලා පැවැත්මක් තියෙනවා. ඒකත් හටගන්නේ හේතුන්ගේ. ඒ හේතු අයින් කළොත් ඒක පැවැත්මකුත් නැහැ. විඥාන ස්කන්ධය කියලා පැවැත්මකුත් තියෙනවා. ওই පහට කියන්නේ පංචස්කන්ධය. ওই පහම අපි තදින් අල්ලන් ඉන්න ග්‍රහණය කරගෙන ඉන්න පංච උපාදානස්කන්ධය. එහෙනම් විඥානස්කන්ධය ඇති වෙන හේතු අයින් කරොත් විඥානස්කන්ධයේ පැවැත්මකුත් නැහැ. මහණෙනි මේ ස්කන්ධ පහේ නොපැවැත්ම නිවනයි. පැවැත්ම දුකයි. පහෙන් යම් ධර්මතාවයක් පැවතුනොත් එතන තියෙන දුක. එහෙනම් පසුගිය ධර්මදේශනාවල රූපස්කන්ධේ හේතු කිවා. ධර්මදේශනා රාශියකින් සසරෙන් නිවනට කියන මාතෘකාව යටතේ මේ වෙනකොට ධර්ම දේශනා 50කට කිට්ටු වෙන්න බොහොම ආසන්න කාලෙ 50කට ආසන්න ධර්ම දේශනා රාශියක් දේශනා කරලා තිනවා. අද දේශනා කරන්නේ ඒ කාංකා විතරණ විසුද්ධි. කාංකා කියන්නේ සැකය. අවිශ්වාසය, විමතිය. පෙර භවයේ මමද? මම නෙමෙයිද? කවරෙක් වෙලා හිටියද? කවරෙක් වෙලා කවරෙක් වුණාද? මේ භවයට ආවේ සත්‍යයේද ප්‍රතික්ෂේප කරන තථාගතයන් වහන්සේ අනාගත භවයට මමද මම නෙමෙයිද කවරෙක් වෙයිද කෙසේ වෙයිද කවරෙක් වෙලා කවරෙක් වෙයිද ප්‍රතික්ෂේප කරන තථාගතයන් වහන්සේ වර්තමානයේ මමද එහෙනම් මම නෙමෙයිද කවරෙක් වෙයි කවරෙක් වෙලා කවරෙක් වෙයි මේ සත්‍ය කොහින්දලා ආවද? කොහෙට යයිද? ප්‍රතික්ෂේප කරනවා. එහෙනම් මොකද්ද දේශනා කරන්නේ? හේතු ප්‍රත්‍ය. නිවන හැර අනිකුත් සියලුම දේවල් හටගන්නේ හේතු ප්‍රත්‍යයෙන්. හේතු කියන්නේ මූල ධර්ම, ප්‍රත්‍ය කියන්නේ උපකාර ධර්ම. හේතු ප්‍රත්‍ය. දැන් රූපස්කන්ධය පිළිබඳව අපි ධර්ම දේශනා මාලාවක් පසුගිය දේශනාවල සිද්ධ කළා. පැහැදිලි කළා දුන්නා දික්ක විසුද්ධියේදී දිගටම බනහනවා නම් මේ වෙනකොට පැත්තන්ගේ මානසිකාරයේ මනස රැඳෙන්න ඕනේ නාම රූප දෙකක් තියෙන්නේ කියලා. සත්‍ය වශයෙන් තියෙන්නේ එච්චරයි. නාම රූප දෙකක් මේ විශ්වය තුල ක්‍රියාත්මක වෙන්නේ. නාම කිව්වේ සිත හා සිතවිලි වලට. එහෙම දෙයක් තියෙනවද? තියෙනවා. අනිත් සියලුම දේවල් ඇස බාහිර රූප දෙකම සතර මහා ධාතු තද ගතිය, දියර ගතිය, උස්නේ වාතය වර්ණයක් තියෙනවා, ගන්ධයක් තියෙනවා, රසයක් තියෙනවා, පැතිරීමක් තියෙනවා. සුද්දාස්තික කලාපයක්. ඇහත් බාහිර රූපත්. කනස් ශබ්දය ඒ ආකාරයෙන්මයි. සතර මහා ධාතු ශක්තියන් හතරක් කින් නිර්මාණය වෙලා තියෙනවා. චිතස්සන 17ක් තුල ඉපද බිඳෙනවා. කනයි ශබ්දයත් ඒ වගේ. නාසයේ ගන්ධයත් ඒ වගේ. දිවයි රසයත් ඒ වගේ. ශරීරයේ පහසත් ඒ වගේ. ඒ හටගන්න හේතු එකක් විතරක් කියලා නාම ධර්මයේ හේතු කියනවා. කය ගැන මම පසුගිය දේශනාවේ දේශනා කරා. කය කිව්වේ ශරීරයට. මේකේ තියෙන කොටස් රාශියක්. ඒ කොටස් රාශියම නිර්මාණය වෙලා තියෙන්නේ ශක්තියින් හතරකින්. පඨවි ආපෝ තේජෝ වායෝ. ඒ ශක්තියින් හතරේ හටගන්මක් තියෙනවා. කවද්ද කොහොමද හටගත්තේ? ඇයි මවගේ ගර්භාෂයේ කලලයක් වශයෙන් හටගත්තේ? නැද්ද? ඒ හටගත්තේ ශරීරය. හැබැයි මේ ශරීරය හටගන්න පටන් ගන්න නාම ධර්මයක් ප්‍රත්‍ය වුණා. මොකද්ද? සිත හා සිතුවිලි සම්බන්ධ වුණා ඒ කලලයට. සිත හා සිතුවිලි පෙර භවයේ. පෙර භවයේ සිත හා සිතුවිලි කියන නාම ධර්මයන් වල පැටලිලා තිබ්බේ කර්ම කියන නාම ධර්මයන්. කර්ම කියන්නේ සිතුවිලි වලට. චේතනා කියලා කියන. චේතනා හැවත් කර්ම සිතුවිලි අපේ මනසේ පැටලිලා තිබ්බේ නැද්ද? දැනුත් තියනවද? තියනවා. ඒන් එකක් අරගෙන තමයි අර නාම ධර්මයේ නාම ධර්මයට ප්‍රත්‍ය වෙලා ඒ නාම ධර්මයේ කලලේ නැමැති රූපයට ප්‍රත්‍ය උනේ එතන ඉඳලා නාම රූප දෙකක් පටන් ගත්තා. දැන් වාඩි වෙලා ඉන්නේ නාම රූප දෙකනේ. ශරීරයක් තියෙනවා සිතක් තියෙනවා. ඒ සිත කියන්නේ නාම ශරීරය කිව්වේ රූපෙට. සතර මහා ධාතු නැද්ද? තියෙනවා. නාම රූප දෙකක් නේ තියෙන්නේ. එහෙනම් ඒ කර්මය නැමැති නාම ධර්මයට ප්‍රත්‍ය වෙච්ච ධර්මයක් තියෙනවා. උපකාර වෙච්ච ධර්මයක්. ඒත් නාම ධර්ම තුනක්. අවිද්‍යාව. සිත තුළ හටගන්න ශක්තියක් අවිද්‍යාව කියන්නේ. තණ්හාව කියන්නේ. තණ්හාව කියන්නේ ඇලෙනවා. ආසාව, ඇල්ම, කැමැත්ත, ඕනකම. නැද්ද සිතේ? ඒක නාම ධර්මයක්. ඒ ඇලෙන ස්වභාවය පිළිබඳව තදින් අල්ලන්නේ ඇලෙන තැන තදින් අල්ල ගන්නවා. උපාදාන. ඒකත් නාම ධර්මයක්. සිතින් අල්ලන්නේ. දරුව අල්ලන් ඉන්නේ සිතින් නෙමෙයිද? සිතින් අල්ලන්නේ. සිතත් නාම ධර්මයක්. එහෙනම් තණ්හාව කියන්නේ නාම ධර්මයක්. තණ්හාව තණ්හාව විසින් සිතවිල්ල ඇති කරනවා. එහෙනම් උපාදානිය අල්ලන් ඉන්නවා. මනසින්. තණ්හාවත් නාම ධර්මයක්, උපාදානයක් නාම ධර්මයක්. මේ දෙක ක්‍රියාත්මක වෙන්න දුන්නේ අවිද්‍යාවත් නාම ධර්මයක් සිත තුළ ඇති වෙන සිතුවිල්ලක් විතරයි. මේ නාම ධර්ම තුන ක්‍රියාත්මක වෙනවා නම් යම් සිතක එයා කර්ම කරනවමයි. Tamanට අහිතක් වුණොත්, Tamanට කරදරයක් වුණොත්, Tamanට අනර්ථයක් සිද්ධ කළොත්, Tamanව යම් තමන්ගේ සිතුවිලි හොඳින් පවත්වා ගන්න ඉඩ දෙන්නේ නැතුව යම් පුච්චලයක් යම් කෙනෙක් යම් පිරිසක් Tamanට කරදර කරනවා නම් ඒ පුච්චල්ලයව මරන්න හරි හිතෙන්නේ නැද්ද? හිතනවා. ඇයි? අල්ලගෙන ඉන්නේ. නැද්ද? එහෙනම් නාම ධර්ම නේද? එතකොට නාම ධර්ම නිසා කර්ම කරනවද? ප්‍රාණඝාතයත් කරනවා. අදත්තා දානයත් කරනවා. තදින් අල්ලන් කියන කාමීච්ඡාචාරයත් කරනවා. බොරුත් කියනවා. කේලාමුත් කියනවා. ඒතර අකුසල් කුසල් කුසලුත් කරනවා. බණත් අහනවා. බෝධි පූජාවක් තියෙනවා. දානක් දෙනවා. සිලුත් ගන්නවා. කුසලුත් කරනවා අකුසලුත් කරනවා. අර අවිද්‍යාව නැමැති නාම ධර්මය, තණ්හාව නැමැති නාම ධර්මය, උපාදානය නැමැති නාම ධර්මය කර්ම වලට ප්‍රත්‍ය වෙනවද නැද්ද? ඒයින් එකක් අරගෙන තමයි අර කලලේ බැස්සේ. එතකොට සත්‍යයේ කුජලේ දාවේ වර්තමාන භවයට අතීත භවේ නෑ. නාමේ රූපයට ප්‍රත්‍ය වුණා. හරිද? එහෙනම් ඒ රූපය දැන් ක්‍රියාත්මකයි. කාලය යන ඒ රූපය ක්‍රියාත්මක වෙනවා. ඒතොර ඒකේ හටගැන්ම කර්මයෙන් නෙමෙයිද? ඒකේ හැඩය මහත කෙනෙක්ද කෙට්ටු කෙනෙක්ද උස කෙනෙක්ද අතක් නැති කෙනෙක්ද කකුලක් නැති කෙනෙක්ද අත් දෙකම නැති කෙනෙක්ද ඔළුව පැත්තට හරවපු කෙනෙක්ද කන් ඇහෙන්නේ නැති කෙනෙක්ද ඒක විකෘති කළාද එක හැක්නා වහලාද දස් දෙකම වහලාද කවුද හෙදියෝ කර්මය නැමැති සිතුවිල්ල හේවත් ඒ නාම ධර්මය තමයි අර සතර මහා ධාතුන්ට ප්‍රත්‍ය උපකාරය. එහෙනම් නාමේ රූපයට ප්‍රත්‍යද? උපකාරද? පසුගිය දේශනාවල ඒක හොඳට පැහැදිලිව තියෙනවා. ඒ දේශනා ටික අහලා අද කියන්නේ, දැන් කියන්නේ නාමේ නාමයට ප්‍රත්‍ය වෙන ආකාරය. දැන් කොහොමද නාමේ නාමයට ප්‍රත්‍ය වෙන්නේ? විඥානය කියලා එකක් තියෙනවා. තියෙනවනේ විඥානය. විඥානය කියන්නේ මොකක්ද? අරමුණු දැනගන්න. බාහිර රූපයක් පිළිබඳව දැනගන්නේ විඥානේ. ඒ විඥානයට කිව්ව චක්ක විඥානය. හරිද? හැබැයි මේ විඥානය ඇති කරන්න රූප ධර්ම දෙකක් ප්‍රත්‍යයයි. ඒ කියන්නේ සතර මහා ධාතු කොටස් දෙකක් තමයි උපකාර උනේ. ඇස සතර මහා ධාතු සුද්දාෂ්ටක කලාපේ. බාහිර රූප සතර මහා ධාතුවේ සුද්දාෂ්ටක කලාප. ඒ සුද්දාෂ්ටක කලාප දෙකක් නේද මේ සිත හදන්න උපකාරුන්. නාම ධර්මයන් නෙමෙයිද හැදී? ඒතර මේ දැන් මීට කලින් කිව්වා මේ ඇසහ ඇස කියන මේ රූප ධර්මයිවත් මේ සතර මහා ධාතුවේ සුද්දාෂ්ටක කලාපය හා බාහිර රූප කියන සුද්දාෂ්ටක කලාපයේ ආයශ චිතක්ෂණ 17යි. චිතක්ෂණ 17යි. අභිධර්මයේ උගන්වන්නේ චිතක්ෂණ වලින්. චිතක්ෂණය කියන්නේ තප්පරයක් ලක්ෂයකට බෙදුවත් ඒකතර කෙටි කාලයක්. මේ චක්කු නැමැති ඇස නැමැති මේ සතර මහා ධාතුන්ගේ ආයස චිතක්ෂණ 17යි බාහිර සියලුම රූපවල ආයස චිතක්ෂණ 17යි චිතක්ෂණ 17ක් තුල ඉපද බිඳින ඇති වෙලා නැති වෙනවා හරි ඒ දෙක නිසානේ අර සිත හටගත්තේ ඇසයි රූපයනේ તો කවදාවත් දෙකීමේ සිතක් හදන්න බෑ මේ ලෝකේ කාටවත් බෑනේ හදන්න පුළුවන් හදන්න හැබැයි ඕකට අපි වැරදි වචනයක් පාවිච්චි කරනවා මම දැක්කා කියලා. දැන් මමෙක් ඉඳගෙන බැලුවද? දැන් හේතුඵලද? හේතුඵල. හරි. දැන් ඒතර විඥාණය කියන්නේ නාම ධර්මයක් ඉපදෙව රූප ධර්ම දෙකක් මූලික වෙලා සතර මහා ධාතු කොටස් දෙකක් මූලික වෙලා දෙකේම නැති නාම ධර්මයක් ඉපදෙව්වා. දැන් මේ නාම ධර්ම ඉපදිච්ච ගමන් මේ ඒක විනාශ වෙනවා. ඇයි? එක චිතක්ෂණයයි ආයිෂා. හටගත්ත තැනම විනාශ වෙන එක. අර රූප ධර්ම දෙකට චිතක්ෂණ 17ක් ආයශ තියෙනවා. ඒතර චිතක්ෂණ 17ක් කියන්නේ තප්පරය ලක්ෂයකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක්. තුල ඇති වෙලා නැති වෙනවා. හැබැයි මේ 17 නුත් එකයි සිතේ ආයශ. ඒතර සිත හටගන්න සනේ ඒ හැයි රූපය නිසා ඒ රූප ධර්ම දෙකක් සතර මහා ධාතු කොටස් දෙකක් සම්බන්ධ වීම නිසා දෙකේම නැමැති දෙකේම නැති නාම ධර්මයක්. හේවත් දෙකීමේ සිතක්. හටගත්තට ඒ හිතට පවතින්න බෑ ශණයෙන් නැති වෙනවා. ඒ එක චිතක්ෂණයයි ආයස. නැති වෙනවා. හැබැයි තව නාම ධර්ම දෙකකින් ඇදගෙන යනවා. මොනවාද? විතර්කය. විතර්ක කියන්නේ කල්පනා කරනවා. විචාර කියන්නේ සොයා බලනවා. දැන් දැකපු රූපය පිළිබඳ සම්මුතියෙන් ගන්නවා. දැකපු රූපය ගත්තොත් සම්මුතියක්. සතර මහා ධාතු කොටස් දෙකක් සම්බන්ධ වුණා කිව්වොත් පරමාර්ථයයි. හරිද? ධර්මය අවබෝධ කරන්න පරමාර්ථයට එන්න ඕනේ සම්මුතිය තුල බෑ. ඇයි? පුද්ගල සංඥාව තුල තමයි බලනවා කියන වචනේ පාවිච්චි කරන්නේ. පරමාර්ථ ධර්මය තුල බලනවා කියන වචනය, දකිනවා කියන වචනය, පෙනෙනවා කියන වචනේ පාවිච්චි කරන්න බෑ නේද? බෑ. එහෙනම් සතර මහා ධාතු කොටස් දෙකක් සම්බන්ධ වුණා දෙකේම නැති දෙයක් හටගත්තා. දැකීමේ සිත, ඒකට කියන්නේ චක්කු විඥාණය, ඒක නාම ධර්මයක්. හටගත්ත සනේ නැති වෙනවා. නැති වුණාට එයි මං කල්පනා කරන්නේ දැක්ක දේ පිළිබඳ. කල්පනා කරන්නේ නැද්ද? කල්පනා කරනවා. ඊට පස්සේ ඒ පිළිබඳව සොයා බලන්නේ නැද්ද? විචාර. විතක්ක ਵਿਚාර දෙකෙන් ඇදගෙන යනවා. හරිද? එතකොට විතක්ක ਵਿਚාර දෙකෙන් ඇදගෙන යනකොට විඥාණයට පැවැත්මක් තියෙනවා. දැන් ඒතර නාම ධර්මය නාම ධර්මයට ප්‍රත්‍යද? දැන් මෙතන නාම ධර්ම දෙකක් අර හැටගත් චක්කු විඥාණයට ඒ දැකීමේ සිට ඒ නාම ධර්මයට මේ විතක්ක ਵਿਚාර දෙක ප්‍රත්‍ය කරගන්නවද නැද්ද අපි? හොඳට ලස්සන නම් අලංකාර නම් විතර්ක වැඩිද? ආ. Tamanට ආස්වාද ජනක නම් බලන්න බලන්න සිතට පැහැදීමක් ඇති වෙනවනම් ආස්වාදයක් සතුටක් සම්නසක් ඇති කරනවා නම් විතර්ක වැඩිද? වැඩි. දැන් ඒතර විඥාණයට ආහාර දුන්නද? අඬන්න වෙනවා. ඊට පස්සේ සොයා බලනවා ඒක. නැද්ද? ඊට පස්සේ සොයා බලනවා. ඒ සොයා බලන. එතකොට නාම ධර්ම දෙකක් නේද දැන් අර විඥානේ ඇදගෙන යන්න උපකාර කරන්නේ. දැන් ඉස්සෙල්ලා රූපේ නාමයට ප්‍රත්‍ය වුණා. ඒ කියන්නේ රූප ධර්ම දෙකක්. නාමයට ප්‍රත්‍ය වුණා. හරිද? දැන් මේ පරමාර්ථයෙන් කතා කරන්නේ සම්මුතියෙන් නෙමෙයි. දකින්න කෙනෙක් නැහැ, බලන කෙනෙක් නැහැ, පෙනෙන කෙනෙක් නැහැ. හේතුඵල ධර්මතාවයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආර්ය න්‍යාය. ඒක තථාගතයන් වහන්සේ පැහැදිලි කරනවා මහණෙනි. ආර්ය ධර්මයේ අදක්ෂ ආර්ය ධර්මය නොදකින ආර්ය ධර්මයේ නොහික්මුණු කුච්චලයා රූපය මම කියලා ගන්න. සතර මහා ධාතු මම කියනවා. බාහිර රූපය මම කියනවා. අධ්‍යාත්මික සතර මහා ධාතු මම කියනවා. කවුද? ආර්ය ධර්මයේ අදක්ෂ. ආර්ය ධර්මය නොදකින. ආර්ය ධර්මයේ නොහික්මන. එහෙනම් අපි ආර්ය ධර්මයේ දක්ෂ වෙන්න ඕනේ. ආර්ය ධර්මයේ හැසිරෙන්න ඕනේ. ආර්ය ධර්මයේ අපි ඉන්න ඕනේ. එතකොට අපි දකින්නේ කොහොමද? සතර මහා ධාතු සතර මහා ධාතුන් එක්ක සම්බන්ධ වෙනවා දෙකේම නැති එකක් වෙනවා නාම ධර්මයක් ඒ නාම ධර්මය තව නාම ධර්ම දෙකකින් ඇදගෙන යනවා තවත් කීපයකින් ඇදගෙන යනවා. දැන් හටගන්න විඥාණයට තවත් පැත්තකින් තව නාම ධර්ම කීපයක් ප්‍රත්‍ය වෙනවා. ඒ කියන්නේ ඒ විඥානීය ප්‍රත්‍ය වෙනවා තවත් නාම ධර්මයකට. ඒ මොකක්ද? සංඥාව නැමැති නාම ධර්මයට. දැන් මේ විඥානේ හටගත්ත ගමන් එතන අපි හඳුනගන්නේ නැද්ද? හඳුනගන්නේ මොකෙන්ද? ඒක රෝස පාටද, නිල් පාටද, රතු පාටද, කහ පාටද? ඒක හතරස්ද රවුන්ඩ්ද පෙටලිද දික්ද කියලා හඳුනාගන්නේ. ඒ හඳුනන්නේ මොකද? ඒක සිතුවිල්ලක් විතරයිනේ. සිතුවිල්ලක් විතරයි නේද? ඒ සංඥාවයි. එතකොට අර හටගත්ත නාම ධර්මය අර රූප ධර්ම දෙකක් උපකාර කරගෙන හටගත්ත නාම ධර්මය ඊගාව නාම ධර්මයට ප්‍රත්‍යද? ඔව් ප්‍රත්‍යයි. සංඥාව නැමැති නාම ධර්මයට ප්‍රත්‍යයි. දැන් විඥාණය සංඥාව. දැන් හඳුනාගත්ත ගමන් ඊට පස්සේ විඳින්නේ නැද්ද? වේදනාවක් වෙනවද? වේදනාව කියන්නේ මොකක්ද? සිතුවිල්ලක් විතරයි නේද? නාම ධර්මයක් නේද? දැන් ඒතර වේදනාවක් තියෙනවා හඳුනා ගන්නවා. මේක දුක් වේදනාවක්, මේක සැප වේදනාවක් ආදි වශයෙන් හඳුනා ගන්නවද? දැන් එතකොට සැප වේදනාවක් ආවොත් සිත බලවත් වෙනවද? නැවත නැවත නැවත නැවත ලබන්නේ ඒ සතුට ඒ සොම්නස නැවත නැවත ලබන්න සිත බලවත් කරන්නේ නැද්ද? ඒ සංස්කාරයන්ට ප්‍රත්‍යයයි. සිත බලවත් කරනවා කියන්නේ නාම ධර්මයක් සංස්කාර. සංස්කාර කියන්නේ නාම ධර්මයක්. දැන් විඥානය කියන්නේ නාම ධර්මයක්. වේදනාව කියන්නේ නාම ධර්මයක්. සංඥාව කියන්නේ නාම ධර්මයක්. සංස්කාර කියන්නේ නාම ධර්මයක්. එහෙනම් අර විඥානේ හට ගන්න තැනම විඳිනවා, හඳුනා ගන්නවා, සිත බලවත් කරනවා. දැන් මොකද වෙන්නේ? දැන් විතර්කවලටත් ਵਿਚාරවලටත් වැඩ තියෙනවා. තව නාම ධර්ම දෙකක් ලං කරගන්නවා. දැන් කල්පනා කරනවා, සොයා බලනවා. නාමේ නාමයට ප්‍රත්‍යය. ඔව්. ඊට පස්සේ ඒ පිටපතව කල්පනා කරලා ඊට පස්සේ ඒ රූප හෙවත් ඒ සතර මහා ධාතුන් Tamanට අයිති කරගන්න හිතෙන්නේ නැද්ද? ඇයි එකෙන් ආස්වාදයක් ලබන්න පුළුවන්? ඒකෙන් සතුටක් සම්නසක් ලබන්න පුළුවන්. ඒ නිසා ඒක ලං කරගන්නවා ඒ තණ්හාවයි. හරිද? ඒ තෘෂ්ණාවයි. ලං කරගන්න හිතන්නේ මොකද? තෘෂ්ණාව. දැන් එතකොට තණ්හාව සසරටද නිවනටද? මම දන්නේ නැති ඔකට. තණ්හාව සසරටද? සසරට. බණ කියන්නේ නිවනට. දැන් මොකද්ද කරන්න ඕනේ එතකොට? නාම ධර්මය නාම ධර්ම රූප ධර්ම දෙකක් ප්‍රත්‍ය වෙනවා ඒක නවත්තන්න බෑ. මොකද ඇස පේනවනේ. පේනවනම් බාහිර රූපයක් තියෙනවා. ඒක මේකට ස්පර්ශන වෙන එක නවත්තන්න බෑ. කාටවත් නවත්තන්න බෑ. බුදුරජාන් වහන්සේටත් බෑ ඒක. රහතන් වහන්සේ කාටවත් බෑ. ඒ ක්‍රියාව සිද්ධ වෙනවා. හැබැයි ඒ දෙක නිසා හටගන්න අර නාම ධර්මයේ ඒ නාම ධර්මයට ඇලෙනවනේ. එතකොට නාම ධර්මේ නාම ධර්මයටද ප්‍රත්‍ය වෙන්නේ තණ්හාව මටද? මේ ධර්මය නිවැරදිව තේරුම් ගන්න ඕනේ හේතු ප්‍රත්‍යය. තණ්හාව කියන්නේ සිතුවිල්ලක් විතරයි. විඥානය කියන්නේ සිතුවිල්ලක් විතරයි. එතකොට සිතුවිලි දෙකක් නේද උනොන්ට ප්‍රත්‍ය වෙන්නේ. එතකොට ඊට පස්සේ විඥාණය නැමැති නාම ධර්මයේ හැවත් ඒ සිතුවිල්ල සංඥාව නැමැති නාම ධර්මයට ප්‍රත්‍යයයි. ඒ හටගත්ත නිසානේ හඳුනගන්නේ. ඒ නිසානේ විඳින්නේ. විඳිනවා කියන්නේ සිතින්නේ. ඒකත් නාම සිතුවිල්ලක් විතරයිනේ. විඳිනවා කියන්නේ සිතින්. ඒතර සිත ඒ කියන්නේත් නාම ධර්මයක්. සැනෙන් ඇති වෙලා නැති වෙනවා. වේදනාවට ආයෙසත් එක චිතක්ෂණ. එක චිතක්ෂණය තුළ ඇති වෙලා නැති වෙලා යනවා විඳීම. හැබැයි ආයි අර තෘෂ්ණාව නිසා තෘෂ්ණාව නැමැති නාම ධර්මයේ නිසා අර විඳපු සතුටක් සොම්නසක් ඇති වුණා නම් ඒක නැවත විඳින්න ආසාවක් ඇල්මක් එනවද නැද්ද? ඒක තමයි තණ්හාව කියන්නේ. ඒතකොට තෘෂ්ණාව කියන්නේ නාම ධර්මයක් නෙවෙයි. ඇයි ඒක චිතක්ෂණයක් තුළ ඉපද බින්දෙන ওই නාම ධර්මයට ඉඩ දීලා තියෙන්නේ? ඇයි අවිද්‍යාව තියෙනවනේ? තියෙනවනේ අවිද්‍යාව. උපාදානයක් තියෙනවා. ඇයි? කල්ලන් ඉන්නේ. දැන් හරි. ඒතර අවිද්‍යාව කියන නාම ධර්මයක් තණ්හාව කියන නාම ධර්මයක් උපාදානය කියන නාම ධර්මයක් නාම ධර්ම තුනයි. දැන් මේ විඥානයේ නැමැති නාම ධර්මයට ප්‍රත්‍යද? ඒ අවිද්‍යා තණ්හා උපාදාන කියන නාම ධර්ම තුනම අර විඥානේ හට ගන්නවට නැවත නැවත හට ගන්නවට කැමතිනේ. ඒකනේ රූප දිහා බලාගෙන hina වෙන්නේ. රැට නාට්‍ය බලනවා. Taman කැමති ආකාරයට සිද්ධ වෙනවා නම් සතුටු නැද්ද? Tamanගේ සිත අකමැති ආකාරයට සිද්ධ වෙනවා නම් ඒ රූපරාම ගැටෙන්නෙත් නැත්. මෙහෙම නෙමෙයි මෙතන වෙන්න තිබුණේ මේ විදිහයි වෙන්න තිබුණේ කියලා. මනසින්ම හදාගන්න නැද්ද? වෙන්න ඕන තියෙන දේ. එතකොට ඒ නාම ධර්ම නෙමෙයි දේ හටගන්නේ. ඇයි? එතකොට මේ නාම ධර්ම වලට ඇලෙන්නේ ඇයි? ඇයි ඒක සතුටක් සොම්නසක් ඇති කරනවා. දැන් සතුට සොම්නස නේද හොයන්නේ. කොච්චර වෙලාවක් පවතිනවද? එක චිතක්ෂණයයි පවතින්නේ. අර 17නොත් එකයි. රූපයට සතර මහා ධාතුන්ට චිතක්ෂණ 17යි. මේ සිතුවිල්ලට ආයශ එක චිතක්ෂණයක් තුළ ඉපදෙ බින්දිනවා. ඒකට තමයි ඔය ඇලෙන්නේ. ඒ ඇලිලා තමයි කියන්නේ මට දුකයි කියලා. මගේ අරමුණ ඉටුන්නේ නැහැ. මගේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. මගේ බලාපොරොත්තු කඩ වුණා. අඩන්නේ නැත්. ශෝක වෙන්නේ නැත්. කනගාටු වෙන්නේ නැත්. වැළපෙන්නේ නැත්. දුක් දෝමනස් යන්නේ නැත්. දැන් එතකොට මේ ක්‍රියාව සිද්ධ වෙන්නේ කොහොමද? රූපය නාමයට ප්‍රත්‍යද? රූප දෙකක් නාමයට ප්‍රත්‍යයි. අර නාමය නාමයට ප්‍රත්‍යද? එතන කවුද බලන කෙනෙක් ඉන්නේ? පෙනෙන කෙනෙක් කවුද ඉන්නේ? ආස්වාද විඳින කෙනෙක් කවුද ඉන්නේ? ඒත් නෑ. මුලාවක් නෙමෙයිද තියෙන්නේ. රැවටීමක් නෙමෙයිද තියෙන්නේ. ඒ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ පෘථග්ජන පුච්චල ಜಾති උම්මත්තකයෝ. එහෙමම කිව්වා. ಜಾති අන්ධයෝ කිව්වා. ඒ තරහට නෙමෙයි කිව්වේ. අන්ධයෝ කියනවා. ඇස් පේන්නේ. ඒක පේන්නේ නැතුව කිසි දෙයක් දැනගන්න දැක ගන්න බෑනේ. ಜಾති උප්පත්තියෙන් දැන් පේනවද සත්‍ය මොකක්ද කියන එක. එතකොට බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරපු න්‍යාය ආර්ය න්‍යායට නෙමෙයිද අයිති වෙන්නේ අනාර්ය න්‍යායට. ආර්ය න්‍යායට අයිති වෙන්නේ. ඊටාත්ම නිවැරදි, ඊටාත්ම පිරිසිදු, ඊටාත්ම පැහැපත්, ඊටාම නිවැරදිම න්‍යාය. හේතුඵල. දැන් හේතුඵල නෙමෙයිද තියෙන්නේ. තේරුණාද දන්නේ මම කියපේ. හොඳට හිතන්න ඕනේ මේ පිළිබඳව. හොඳට කල්පනා කරන්න. හොඳට විභාග කරන්න. හොඳට පරීක්ෂා කරන්න. ඕනම තැනකින් අරගෙන පරීක්ෂා කරන්න හේතුන්ගෙන් හටගන්නේ. නිවන හැර මේ ලෝකේ තියෙන සියලුම දේවල් හටගන්නේ හේතුන්ගෙන්. හැබැයි හේතු අයින් කරන්න ඕනේ අපි. තථාගතයන් වහන්සේ දේශනා කරන අර මම මුලින් කිව්වනේ. හේතු අයින් කරොත් නිවීමක් තියෙනවා. එහෙනම් හේතු අයින් කරන්න නම් අපි දන්නවා අතර විඥාණය නැමැති ඒ නාම ධර්මය අපි නැවත නැවත විඳින්න බලාපොරොත්තු වෙන්නේ තණ්හාව හින්දා. ආසාව හින්දා. ආසාව තියෙනවා නම් අවිද්‍යාවක් තියෙනවා. ආසාව තියෙනවා නම් උපාදානයක් තියෙනවා. Tamanට කියලා ලං කරගන්න ඕනකම තියෙනවා. ඒ උපාදානයයි. ඒ කියන්නේත් නාම ධර්මයක්. තෘෂ්ණාව කියන්නේත් නාම ධර්මයක්. අවිද්‍යාව කියන්නේත් නාම ධර්මයක්. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔයින් එකයි අයින් කරන්න තියෙන්නේ. අවිද්‍යාව, තණ්හාව, උපාදානය කියන ධර්මතා තුනෙන් ওই නාම ධර්මතා තුනෙන් එකක් අයින් කරන්න කියනවා. අනිත් දෙක නිකම්ම වැටෙනවා. මොකක්ද? තණ්හාව අයින් කරන්න. සමුදාය සත්‍ය මොකක්ද? තෘෂ්ණාවනේ. දුක්ඛාරය සත්‍ය දුක්ඛ සමුදාය සත්‍ය. හේතුව තෘෂ්ණාව, ඇලෙන සිත. ඒතර ඇලෙන සිතෙන්නේ. සිතින්නේ දැලෙන්නේ. එතකොට අර චිතක්ෂණ 17ක් තුළ ඉපද බිඳෙන ඒකටත් ඇලෙනවා. මේ ශනය ශනය ශනය පාසා හට ගන්න සිතටත් ඇලෙනවා. දැන් මොකද කරන්න කියන්නේ බුදුරජාණන් වහන්සේ? සසරින් නිවනට යන හැබැයි මේක පැවැත්වන්න ගැටලුවක් නැහැ බුදුරජාණන් වහන්සේ කිව්වා. හැබැයි ගැටලුව මේ පැවැත්ම තුල විඳින්නේ දුක්. පැවැත්ම තුල විඳින්නේ දුක්. නේද? ප්‍රිය ස්වභාවයක් තියෙන විඥානෙට. ඒ නාම ධර්මයට ප්‍රිය කරනවා. නාම ධර්මයට ප්‍රිය කරනවා නම් එතන තියෙන තණ්හාව. එතකොට ඒ විඥාණයට ප්‍රිය කරනවද? ඒ විඥාණයට ප්‍රිය කරන්නේ ඇයි? එතන විඳින්න පුළුවන්. ඒ කියන්නේ සිතක් විතරයි. එක චිතක්ෂණයක් තුළ ඇති වෙලා නැති වෙලා නාම ධර්මයක් විතරයි. සංඥාව කියන්නේත් එක චිතක්ෂණයක් තුළ ඇති වෙලා නැති වෙලා යන නාම ධර්මයක්. සංස්කාර කියන්නේත් එක චිතක්ෂණයක් තුළ ඇති වෙලා නැති වෙලා යන සිතුවිල්ලක් විතරයි නාම ධර්මයක් විතරයි. ඒ නැතිවෙච්ච සිතුවිලි දැන් කොහොමද? ඒව දැන් තියෙනවද? නෑ. ඒ ඔක්කොම නැති වෙලා ඉවරයිනේ. දැන් අදත් හොයනවනේ අලුතෙන් අලුතෙන් අලුතෙන් අලුතෙන්ම විඳින්නම නෙමෙයිද හොයන්නේ. සත්‍ය දුකට නෙමෙයිදපත් වෙන්නේ. හොඳයි තෘෂ්ණාව අතහැරියා. විඥානේ හටගන්නේ එක නවත්තන්න බෑ. ඇසයි රූපයයි තියෙනවා නම් ඒ සිත හට ගන්නවමයි ඒ සිතේ තියෙන තෘෂ්ණාව අයින් කරන්න. ඒ නාම ධර්මය අයින් කරගන්න. ඒතොර අවිද්‍යාව නැහැ. විද්‍යාවට එන්නේ. තණ්හාව තියෙන කෙනා තමයි අවිද්‍යාව. බුදුරජාණන් වහන්සේ තෘෂ්ණාව 108 ආකාරයකට දේශනා කළා තථාගතයන් වහන්සේ 108 ආකාර තෘෂ්ණාම සහ මුලින්ම නැති කළාද නැද්ද? තල්ගහේ කරටිය කැපුවා වගේ. තල්ගහේ කරටිය කැපුවා නැවත හටගන්මක්. ඒ වගේ. අපි නෑ. අපි නැවත ලියලන ලියලන ලියන ඒවමයි හදන්නේ. නැවත නැවත නැවත හදනවා. නෑ බුදුරජාන් වහන්සේ දේශ. ඒතර බලන්න පුජ්‍යලේකුත් නෑනේ මෙතන. සත්‍යයකුත් නෑනේ, ජීවයකුත් නෑනේ, කරන කෙනෙකුත් නෑනේ, කරවන්නෙකුත් නෑනේ, විඳින්නෙකුත් නෑනේ, විඳවන්නෙකුත් නෑනේ. මේ නාම ධර්මයන් විසින් රූප ධර්මයන් මෙහෙවනවා. රූප ධර්මයන් නාම ධර්මයන්ට ප්‍රත්‍ය වෙනවා. නැද්ද? දැන් පැහැදිලිද හේතුඵල? එහෙනම් නාම ධර්මයේ නාම ධර්මයට ප්‍රත්‍යද? චක්කු විඥානයි. සෝත විඥානය කියලා තව එකක් තියෙනවා. තේරෙනවද? ඒ මොකද්ද? කනයි බාහිර ශබ්දයයි. කන මොකද්ද? සතර මහා ධාතේව සුද්දාෂ්ට කලාපය. චිතක්ෂණ 17 තුල ඉපද බින්දිනවා. බාහිර ශබ්දය මේකට ගැටෙනවා. දෙකේම නැති එකක් එනවා. ශබ්ද පිළිබඳ දැනගැනීමේ සිතක් හැදෙන එක නාම ධර්මයක්. ඒ සිත හැදෙන ක්ෂණයෙන් අවසන්. ඒ එක චිතක්ෂණයෙන් ඉපද බින්දිනවා. හැබැයි විතර්ක ਵਿਚාර කල්පනා කරනවා. ආ ඒ විඥාණය හොඳයි නම් විඳිනවා. හටගත්ත විඥාණය නැවත නැවත විඳිනවා නම් හොඳයි නේ. ඒකට ඒක හඳුනාගත්ත සංඥාවෙන්නේ. මේක හොඳද නරකද කියලා වෙන් කළේ මොකෙන්ද? සංඥාවෙන්. මේක හොඳ විඳීමක්ද? නැත්නම් මේක දුක් විඳීමක්ද? ආදි වශයෙන් මේ වේදනාව වෙන් කළේ සංඥාවෙන්. එහෙම නැත්නම් මේ අහපු ශබ්දය පිළිබඳව වෙන් කළේ සංඥාවෙන්. ඒතර විඥානේ හටගත්ත තැනම ඊට පස්සේ විඳීමට යනවා ඊට පස්සේ හඳුනා ගන්නවා හඳුනා ගන්නවත් එක්කම සිත බලවත් වෙනවා ඒ සියල්ලම නාම ධර්මයන් එක චිතක්ෂණයක් තුළ ඉපද බිඳෙනවා විඥානයත් එක චිතක්ෂණයක් තුළ ඉපද බිඳෙනවා ඒකම හටගන්න ඒට ප්‍රත්‍ය වෙලා හටගන්න ඒ විඳීමත් එක චිතක්ෂණයක් තුළ ඉපද බිඳෙනවා ඒ එක්කම හටගන්න හඳුනා ගැනීමේ සිතුවිල්ල එක චිතක්ෂණයක් තුළ ඉපද බිඳෙනවා ඒ විඥාන වේදනා සංඥා කියන ධර්මයන් ප්‍රත්‍ය කරගෙන හටගන්න බලවත් වෙන සිතත් එක චිතක්ෂණයක් තුළ ඉපද බිඳිනවා. හැබැයි සංඥාවන් මගින් කර්මයට එහෙම නැත්නම් කර්මසිතවිල්ලට ප්‍රත්‍ය වෙනවා. එහෙම නැත්නම් උපකාර වෙනවා. කර්මසිතවිල්ල බලවත් කරනවා. විඥාණය චිතක්ෂණයක් තුළ ඇති වෙලා නැති වෙලා යනවා. හැබැයි අපි අර විතක්ක, ਵਿਚාර, වේදනා, සංඥා, සංස්කාර තුළ අපි විඥාණයට පැවැත්මට ඉඩ දෙනවා. ඒවට කියන්නේ කර්ම කියලා. කර්ම. ඒතර කර්ම කියන්නේ මොනවද? නාම ධර්මයන්. සිතුවිලිනේ කර්ම කියන්නේ. කුසල සිතුවිලි, අකුසල සිතුවිලි. කුසල කර්ම, අකුසල කර්ම. කුසල චේතනා, අකුසල චේතනා. චේතනහම් භික්කවේ කම්මං වදාමි. මානෙනි මම චේතනාම කර්මයේ වශයෙන් පනවනවා. එහෙනම් සිත බලවත් වෙනවා. ඒතර බලවත් වෙන්නේ ඇයි? නාමේ නාමයට ප්‍රත්‍ය වෙලා. එතකොට මේ නාමේ හටගන්න රූපය නෙමේද ප්‍රත්‍ය උනේ? එතකොට පුච්චලේ දැහුවේ කෙනෙක් දැහුවේ ආපු කෙනෙකුත් නැහැ. එයි. කන කියන්නේ මමද? පුජ්‍යලෙද්ද? නෑ මේ සතර මහා ධාතුන්ගෙන් සකස් වෙච්ච දෙයක්. බාහිර ශබ්දය කියන්නේ පුජ්‍යලෙද්ද? ඒත් නෑ. එතනත් පුජ්‍යලෙක් නෑ. මෙතනත් පුජ්‍යලෙක් නෑ. හැබැයි මේ ධර්මතා දෙක එකට සම්බන්ධ කරනවා. ඒකට කියන සෝත සම්පස්සේ කියලා. ස්පර්ශ කරනවා. ඒතර ස්පර්ශ වුණාම දෙකේම නැති එකක් එනවා. ඒනේ නාම ධර්මයක්. එහෙනම් රූප ධර්මයේ නාම ධර්මයට ප්‍රත්‍යද? රූප ධර්ම දෙකක් නාම ධර්මයට ප්‍රත්‍යයි. ඒ කියන්නේ සතර මහා ධාතුන්ටනේ රූප කිවි. බාහිර ශබ්දයේ සතර මහා ධාතුන්ගේ. ඒතර සතර මහා ධාතු දෙකක් මේ කොහෙවත් නැති සිතක් හදන්න ප්‍රත්‍ය වුණා. එතන තියෙන ශබ්දය අනුව නෙමෙයි ඒ මෙතන තියෙන ශබ්දය අනුවනේ සිත හැදෙන්නේ. මෙතන යම් සද්දයක් තියෙනවා නම් ඒ සද්දය අනුව තමයි මේ සිත් හැදෙන්නේ. එහෙනම් ඒ සිත ශණයෙන් නැති වෙනවනේ. එතකොට ඇහි මේ සිත ශණයෙන් නැති වෙනවා. හැබැයි අපි ඒ අහන දේ ආස්වාදන විඳින්නේ නැද්ද? විඳිනවා. ඒ සිතක් නේ හටගන්නේ. සිතින්නේ විඳින්නේ. ඒතොර ඒ શબ્ද හඳුනාගත්තනේ. ඒ සංඥාවෙන්නේ. ඒකත් සිතක්නේ. ඒත් නාම ධර්මයක්. දැන් නාම ධර්මයන් නාම ධර්මයන්ට ප්‍රත්‍යයයි. ඒතර මේ සිත් ටික හටගන්න මූලික වෙලා තියෙන තවත් ධර්මතාවයක්. මොකක්ද? හෘද වස්තු. සිත් හටගන්නේ කොහේ? හෘද වස්තු මූලික කරගෙන. හෘද වස්තුවේ ක්‍රියාව නැවතුනොත් සිත් හට ගැනීම ඉවරයි. අර ස්පිරිතාලේ අර මැෂින් වලට දාලා තියෙනවා. අර මෙහෙම රැලි රැලි රැලි වගේ යනවනේ. එතකොට ඒකේ වැටෙන අංක ටික ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා නෝට් එකට ආපුවා මොකද කරන්නේ? ඒ මොකද්ද දැනගන්නේ කොහොමද? මැෂින් එක ඒ කියන්නේ අවසන් කියන එක. ඒ කියන්නේ සිත් හට ගැනීමක් එතනින් එහාට නෑ. එහෙනම් සිත් හටගන්නේ කොහෙද? හෘද වස්තු ඇසුරු කරගෙන. ඒතර හෘද වස්තු කියන්නේ මොකක්ද? සතර මහා ධාතු. කුජලියද හෘද වස්තු කියන්නේ? කෙනෙක්ද හෘද වස්තු කියන්නේ? නෑ සතර මහා ධාතුන්ගෙන් සකස් වෙච්ච. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕච. ඒ හතරෙන් නිර්මාණය වෙච්ච එකක් හරිද වස්තුව කියන්නේ. ඒතර පුජ්‍යලේද්ද? සත්‍යද? ඒත් නෑ. එයත් එක්ක පැටලිලා ඉන්නවා සිත. එතකොට රූපේ නාමයට ප්‍රත්‍යද? මේ බාහිර රූප දෙකත් නාමයට ප්‍රත්‍යද? දැන් කවුද ඇහුවේ එතකොට? අහපු කෙනෙක් ඉන්නවද? මම බලන්නකො අපි මුලා වෙලා නෙමෙයි දින්නේ කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා නිස්සත්ත්ව සත්‍යයක් හොයන්න එපා. නිත් ජීව ජීවයක් හොයන්න එපා. පුජ්‍යලයක් හොයන්න එපා. කෙනෙක් හොයන්න එපා. මම කියලා දාගත්තා නම් මුලාව. මගේ කිව්වා නම් මුලා වෙලා ඉවරයි. මොකද්ද මගේ කියන්නේ? මොකක්ද මට අයිති කියන්නේ? සක්කාය දිටි නැති වෙන්නේ මේ යථා ස්වභාවය අවබෝධයෙන් විතරයි. මේ ඒකත්වයෙන් අරගෙන නැද්ද මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහම එකක් හැටියට අරන් නැද්ද? පුජ්‍යලයේ හැටියට කෙනෙක් හැටියට අනබෝධය නිසා නේද ගත්තේ? මේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න නාම රූප දෙකේ ක්‍රියාවලිය දැක්කේ නැහෙනි. ඒ දකින්න තාක්කල් මම කියලා ගන්නවා. මගේ කියලා ගන්නවා. ඒතර මගේ දරුවා එයාගේ මේ කන නැමැති සතර මහා ධාතුන්ගේ ස්වභාවය හැදුවේ එයාගේ පෙරභවයේ කර එයාගේ පෙරභවයේ සිට හැසිරිච්ච ආකාරයටයි. එක්ක ඇහෙන එකක් කිව්වා, එක්ක නැහෙන එකක් කිව්වා, එක්ක බාගෙට ඇහෙන එකක් කිව්වා. ඒ ස්වභාවය හදලා ඉුවේ පෙරභවයේ එයාගේ සිතුවිලි නෙමෙයිද? ඒ තමයි නාමයේ රූපයට ප්‍රත්‍යය කියන්නේ. තේරෙනවද කියන්නේ? එහෙනම් දරුවාගේ ඇහෙන කනක් තිබ්බත්, නෑහෙන කනක් තිබ්බත් මම දෙයකට උපකාර කළේ එයා පෙර එයා පෙර කරගත්ත සිතුවිලි අනුව දෙයක සකස් වුනේ. සියල්ල මේ විදිහට ගන්න. ඒතකොට දරුවා මගේද? ආ? එයාගේ සිතුවිලි හැසිරිච්ච ආකාරය තමයි එයාගේ ශරීරයේ මේ සතර මහා ධාතුන්ගේ පටන් ගැනීම හැඩය පටන් ගැනීම, හැඩය, පැවැත්ම, ඒ කියන්නේ කාලය අවසානයේ තීරණය කළේ. මට තීරණය කරගන්න පුළුවන් ද පටන් ගැනීම? බෑ. මට තීරණය කරගන්න පුළුවන් ද හැඩය? ඒත් බෑ. මේකේ කාලය? ඒත් බෑ. අවසානයේ? ඒත් බෑ. දැන් මකට අයිති දෙයක් නැහැ නේද එතකොට. ඒ දරුවගේ ඇහත් කනත් නාසයත් දිවස් ශරීරයත් හෘදේ වස්තුවත් මේ සියල්ල නිර්මාණය වෙලා තියෙන එයාගේ පෙරභවයේ හැසිරෙච්ච සිතුවිලි අනුවයි. මගේ සිතුවිලි ඇති වුණ හැසිරුණාද යම් ආකාරයකට පෙරභවයේ නාම ධර්මයන් ඒ අනුව මගේ මේ භවයේ ගර්භාෂයේ කලල රූපේ එක්කෝ කාය දශක වස්තු දශක භාව දශක දශක කියන්නේ 10ට කාය දශක ශරීරයෙන් 10ක්. ඒ කියන්නේ සතර මහා ධාතුන්ගෙන් 10ක් වෙනස් කරන්න පුළුවන්. අර චිත්ත වේගයට ඒකයි මේ කර්මානුරූපව පහළ වෙනවා කියන්නේ. ඒතර චිත්ත වේගය කියන්නේ නාම ධර්මයක්. ඒ නාම ධර්මය අර කලලේ බස ගන්නකොට ඒකේ බලවත් ස්වභාවය අනුව එක්ක ශරීරයෙන් 10ක් වෙනස් කරලා තියෙනවා එක්ක අතක් නැහැ. පෙර භවයේ කාගේ අතක් කැඩුවා. දැන් මේ සතර මහා ධාතු විකෘති කළ level තියෙනවා අතක් නැහැ. එහෙමයි නේද? අත් දෙකම නැහැ. එයාගේ සිතුවිලි නෙමෙයිද මේ නිර්මාණය කළ තියෙන්නේ. ඇහක් නැහැ. කනක් නැහැ. අම්මයි තාත්තයි හොඳ ඉන්ද්‍රියන් සම්පූර්ණයි. දරුවට කන් ඇහෙන්නේ. මො නැත්තම් අම්මටයි තාත්තටයි කන් ඇහෙන්නේ කතා කරන්න බෑ දරුවා කතා කරනවා. නැද්ද? අම්මටයි තාත්තටයි ඇස් පේන්නේ නැහැ දෙන්නම જાති අන්ද. හැබැයි දරුවට ඇස් පේනවා. ඇයි? ඒක කවුද ඒක හැදුවේ? අර සිත හැසිරිච්ච ආකාරයේ නාම ධර්මයන් නෙමෙයිද මේ රූප ධර්මයන්ට ප්‍රත්‍ය වෙලා තියෙන්නේ. එහෙනම් නාමයේ රූපයට ප්‍රත්‍ය වෙලාද කෙනෙක් උපද්දවලා තියෙනවද? උපද්දවපු කෙනෙක් නැහැ. එහෙනම් Tamanට මොනවද කරන්න පුළුවන්? දරුවෝ ගැන හෝ දෙමව්පියෝ ගැන හෝ සහෝදරයෝ ගැන හෝ ඥාති ගැන Tamanට මොනවද කරන්න පුළුවන්? බුදුරජාණන් වහන්සේ දේශනා කරන Tamanට Tamanවත් නැහැ. කර්මයයි උපකාර වෙන්නේ. කර්මයයි පිහිට වෙන්නේ. කර්මයයි දායාදේ. එහෙනම් ඒ අයලා කරගත්ත කර්මවල හැසිරීම තමයි යාලා භුක්ති විඳින්නේ. පැහැදිලිද කියන්නේ? ඒතකොට යාලා භුක්ති විඳින කෙනෙක් නැහැ. නාම රූප දෙකට ඒ ස්වභාවයන් පත් කරලා තියෙනවා. නාමයෙන් විඳවන්න හදලා තිනවා. ශෝක කනගාටු හැඬීම් වැළපීම් දුක දෝමනස්යන් සිතින් විඳවන්න හදලා තිනවා. ඒකට රූප සකස් කරලා දීලා තිනවා. නැද්ද? ඇස් දෙක පේන්නේ නැති මිනිස්සයා. එතකොට සතර මහා ධාතුන්ගේ විකෘතිතාවයක් මේ තියෙන්නේ. ඒ නිසා ආයි මේ භවෙන් චුත වෙනකම්ම මනසෙන් විඳිනවද නැද්ද? ඒ දුක්ඛ දෝමනස්යන් නෙමෙයිද? ඒ නාම ධර්මයන් නෙමෙයිද? එතකොට මේ රූප ධර්මයන් මේ නාම ධර්මයන්ට ප්‍රත්‍ය නෙමෙයිද? අන්ධ පුජ්‍යලයක් දැක්කොත් මගේ අරලා යන්න එපා. කර්මය දිහා බලන්න. කතා කරන්න බැරි. කන් ඇහෙන්නේ නැති පුජ්‍යලයක් දැක්කොත් මගේ අරින්න එපා. හොඳට කල්පනා කරලා බලන්න මෙයාට මෙහෙම වුණේ කියලා. තේරෙනවද? එයා කරගත්ත කර්මය. අන්න තමයි දකිනවා. හේතුඵල දකින්නේ. මේ හේතුව මෙයා සකස් කරන් ඇවිත් තියෙන්නේ. තේරෙනවද? ඔව්. එහෙනම් දැන් එතකොට පැහැදිලිද? හේතුඵල ධර්මතාවය? මේක කරුණකින් ගත්තේ. එතකොට නාම නාමේ රූපයට ප්‍රත්‍යයයි. ඒ ප්‍රතිසන්දි විඥානයේදී කලලයට එතකොට නාමේ රූපයට ප්‍රත්‍යයයි. එතකොට එතන ඉඳලා රූපය අර චිතක්ෂණ 17ක් තුල ඉපද බිඳිනවනේ. ඉපද බිඳිනව වෙනුවට වර්තමානයේ නාම ධර්ම දෙකක් ආ රූප ධර්ම දෙකක් ප්‍රත්‍යයයි. වර්තමානයේ ප්‍රත්‍ය වෙන නාම ධර්ම දෙක තමයි වර්තමානයේ කර්මය ඉදිරිපත් වෙනවා. කර්මය එනවා. පෙර කරගත්ත කර්මය වර්තමානීත් වෙනවා. ජනක කර්මයක් වශයෙන් ප්‍රතිසන්දිය කරන් දෙනවා ජනක කර්මෙන්. හැබැයි උපස්තම්භක කර්මයෙන් ඒක ඇදගෙන යන්න කර්මය තමයි සහයෝගය දෙන. ඒකට කියන උපස්තම්භක කර්මය. උපපීඩක කර්මය. පීඩා කරනවා. දැන් කොහොමද පීඩා කළේ? එක කාරණයක් කියනවා. දේවදත්ත දන්නවා. ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ගත්තේ. හේතු තුනක් ඇතුව මේ භවයට ආවේ. ධර්මය අවබෝධ කරගන්න ඥාණය නැතුවද? තිබ්බා. ත්‍රි හේතුක ප්‍රතිසන්දිය. ඒතර ශාසනය පැවිදි වුණා. අෂ්ට සමාපatti උපදවා ගත්තා. රූපාවචර ධ්‍යාන හතර හා අරූපාවචර ධ්‍යාන අෂ්ට සමාපත්තිත් උපදවා ගත්තා. නේ. හැබැයි උපපීඩක කර්මයක් ආවේ නේද? ඒ කියන්නේ ඒ කර්මය ඒ ජනක කර්මය කුසල කර්මයෙන් ජනක කර්මය බලවත් කළා නාම රූප දෙක නිවැරදිව සකස් කළා දුන්නට උපපීඩක කර්මයක් පීඩාවක් කරන්න තිබ්බා කොහොමද සේරි වාණිජ ජාතකයේ ඉඳලම ආවේ පස්සෙන් වෛරෙන් නෙමෙයිද? දැන් එතකොට උපපීඩක කර්මය ආව නේද? ඇවිල්ලා මොකද කරේ? අජාසත්ත් එකතු එක එකතු වෙලා. දැන් උපපීඩක කර්මයෙන් මේ භවයේ නිවන් දකින්න තිබුණු අවස්ථාව නැති කරගෙන දැන් අවීචේ නැද්ද? දැන් තේරෙයි. එතකොට නාමය නෙමෙයිද ප්‍රත්‍ය උනේ? ඒ කියන්නේ පෙර භවයේ චේතනා වෛරී චේතනා, ද්වේෂ චේතනා, තරහ චේතනා ඒකම නෙමෙයි දායි. උපපීඩ කර්මයක් වශයෙන් ආවා. ජනක කර්මෙන් අරන් දුන්න හොඳ ප්‍රතිසන්දියක්. ත්‍රි හේතුක ප්‍රතිසන්දියක්. ඒතර සහයෝගයක් දුන්න යම් කාලයක් ගෙනියන්න මහාන වෙනකම්. එතනින් ආ උපපීඩ කර්මයක්. කර්ම විභාගය කියන එක අතිශය ගැඹුරුයි. මේක බුදුරජාණන් වහන්සේගේ ඥාණයට විශේෂ වෙන විසක් අනිත් ප්‍රජක්ජන බුද්ධලගේ ඥාණයට විශේෂ වෙන්නේ හැබැයි දේශ මාත්‍රයක් හරි දැනගන්න ඕනේ. තේරුම් ගන්න ඕනේ. තේරෙනවා. දැන් පැහැදිලිද කියපු කරුණු ටික? ධර්ම දේශනාව අවසන් කරන්න ඉර. කාලය අවසන්. නාම රූප දෙකක් වුණොන්ට හේතු වෙනවද? ප්‍රත්‍ය වෙනවද? පුජ්‍යලයක් නෑ නේද? සම්මාදිට්ඨි. නැගිටින්න සම්මාදිට්ඨිය. බණ කිව්වේ මිත්‍යා දිට්ඨිය මෙදෙන්න. දිට්ඨි ටික ගලවලාව දිට්ඨි විසුද්ධියේදී දැන් හේතුඵල කියන්නේ සම්මාදිට්ඨි විපස්සනා සම්මාදිට්ඨි. නිවැරදිව දකින්න නිවැරදිව හිතන්න නිවැරදිව දකින්න මගේ කියන්නේ කිසි දෙයක් මේ ලෝකේ නැහැ. ඒ ඇයලා යම් මේ දේවල් කරලාද ඇවිත් කියන්නේ ඒ සිතුවිලිද හදලා තියෙන්නේ. ඒ අනුව එයාලට භුක්ති විඳින්න වෙනවා. තේරෙනවද? ඒක කාටවත් නවත්තන්න බෑ. නාමයේ රූපයට ප්‍රත්‍යයයි ආයි ඒ රූපය රූපයටත් ප්‍රත්‍යයයි. ඒ කියන්නේ දැන් මේ චිතක්ෂණ 17ක් තුල ඉපද බින්දෙන රූප වෙනුවට සීත උෂ්ණ දෙකෙන් නැවත නැවත නැවත රූප හදන්නේ නැද්ද? ගන්න ආහාරයෙන් නැවත නැවත රූප හදනවා. ඒ කියන්නේ සතර මහා ධාතු කොටස් නැවත නැවත නැවත හදනවා. ඒ චිතක්ෂණ 17ක් තුළ ඉපද බිඳිනවනේ. බිඳිනකොට මෙහෙන් හදනවා. එතකොට රූපය රූපයට සතර මහා ධාතු සතර මහා ධාතුන්ට ප්‍රත්‍යයයි. සිතුවිලි නොකැඩී නොසිඳී පවතිනවා. ඉදිරිපස තියෙන සිතුවිල්ලට පසුපසෙන් එන සිතුවිලි ප්‍රත්‍යයයි. ඉදිරි සිතුවිල්ල නැවතුනොත් සෝනට ගෙනියන්න වෙනවා. නැද්ද? පවතින සිතුවිල්ල නැති වුණොත් මොකද වෙන්නේ? චිත්ත පරම්පරාව ඉවරනේ. එතකොට මොකද කරන්නේ කියලා? ඔය කට්ටිය කියනවා පරලෝසපත් වුණා කියලා. මැරුණා කියන. හාමුදුරුව අපවත් වුණා කියන. රාතන් වහන්සේලා පිරිනිවන් පෑවා කියන. හැබැයි එකම දේ. රාතන් වහන්සේලාට වෙනසක් තියෙනවා. සිතේ ප්‍රවෘත්ති ඉවරයි. චුති ප්‍රතිසන්දි දෙක නැහැ. ඒ කියන්නේ මේ භවයේ අවසාන චුති සිතේ එතනින් ප්‍රවෘත්ති ඉවරයි සංසාර ප්‍රවෘත්තිය. මේ ධර්මය අවබෝධ කරගන්න තාක්කල් අපේ සිතේ ප්‍රවෘත්තියක් තියෙනවා. තව භවයකට සම්බන්ධ කරනවා. ඒ සම්බන්ධ කරන්නේ කර්ම නැමැති සිතුවිලි හේවත් ඒ නාම ධර්මයන් ඉදිරි නාම ධර්මයන්ට ප්‍රත්‍ය වෙලා. ඒ නිසා විඥාණය කර්ම විඥානයක් කරගන්න එපා. විඥාන හට ගන්නවා. ඒක නවත්තන්න බෑ. හැබැයි ඒවා අර තණ්හා, උපාදාන, අවිද්‍යාව කියන ධර්මතා වලින් කර්ම විඥාන බවට පත් කරන්න එපා. කර්ම විඥාණයට විතරයි ප්‍රතිසන්දිය හා ප්‍රවෘත්ති ආරම්භ දෙන්න පුළුවන්. ප්‍රතිසන්දිය කියන්නේ නැවත භවයක් හදන්න පුළුවන් හා එතන ඉඳලා එතන ඉඳලා උපස්තම්භක, උපපීඩක, උපඝාතක වශයෙන් ඉදිරිපත් වෙනවා. ඊට පස්සේ ගරුක කර්මය, ආසන්න කර්මය, ආචින්න කර්මය, කටත්තා කර්මය කියලා තියෙනවා. විපාක දෙන කාල වශයෙන්, විපාක දෙන ස්ථාන වශයෙන්. ඊගාට තියෙනවා ditta dhamma වේදිනී, උපපජ්ජ වේදිනී, අපරාපරිය වේදිනී, අහෝසි කර්ම වශයෙන්. කර්ම විභාගී. හොඳයි ඉතින් ධර්ම දේශනාව අවසන් කරනවා. පැහැදිලිද? ගැඹුරුයි නේ. ගැඹුරුයි. හැබැයි හිතන්නේ බුදුරජාණන් වහන්සේ කිව්වේ හිතන්න, බලන්න, පරීක්ෂා කරන්න, විමසන්න, හොයන්න. මොකද්ද වෙන්නේ කියලා. මොකද්ද පටන් ගන්නෙ? මොකද්ද ක්‍රියාත්මක වෙන්නේ? මොකද්ද නැති වෙන්නේ? හොයලා බලන්න. සිතක් හා සිතුවිලි හා සතර මහා ධාතුන්ගේ පැවැත්මක් නෙමෙයිද තියෙන්නේ? නාමයේ පැවැත්මක් තියෙනවා, රූපයේ පැවැත්මක් තියෙනවා. මේ දෙක ඕනොන්ට ප්‍රත්‍යය උපකාරයි. ඒ අනුව මේ සංසාර ප්‍රවෘත්තියක් තියෙන පුච්චලයක් නැහැ, සත්වයක් නැහැ, ජීවියෙක් නැහැ, මම කියලා කෙනෙක් නැහැ. ඒ නාම රූප දෙක හැදුවේ ආ පෙරභවයේ කරගත්ත සිතුවිලි අනුවමයි. ඒකට කිව්වා කර්ම කියලා. පැහැදිලිද කියන එක? තේරෙනවද?